තැන තැන තියෙන මේ අරගල ඒකාබද්ධ කරලා ජාතික මට්ටමේ අරගලයකට යන්න තුරු සමිති ව්‍යාපාරය දැන් සූදානම්. ඒක කරනවා 19 වෙනිදාන් පස්සේ. මේ ගෙවෙන සතිය තුල පුළුවන් තරම් උපරිම වශයෙන් විරෝධතා ව්‍යාපාරය සක්‍රිය ඉදිරියට ගන්නවා ඒ වගේම අපි හැම වෘක්ෂ සමිතියකම ඉල්ලනවා මේ විරෝධතා ව්‍යාපාරය සහභාගී වෙන්න තම තමන්ගේ ආයතන ඉදිරිපිට ඒ වගේම අපි ඉල්ලනවා වැඩ කරන ජනතාවගෙන් මේ විරෝධතාවයට එක් වෙන්න තමන්ගේ ශක්ති පමණින් තමන්ගේ හැකියාව අනුව මේ විරෝධය දක්වන්න මොකද විශ්‍රාම වැටුප කප්පාදු කරන්න යනවා එයාට වැඩ දිනේ කප්පාදු කරන්න යනවා දීමනා වැටුපට එකතු කරන්නකෝ ඒක දුන්නේ නැහැ 1500 ඉල්ලුවා ඒක දුන්නේ නැහැ ඒ වගේම EPS ETF අරමුදලක් කොල්ල කෑමට දැන් සැරසෙනවා ඒ නිසා පුළුවන් උපරිම ආකාරයෙන් මේ විරෝධතා සතිය සම්පූර්ණ කරන්න සහභාගී වෙන්න කියලා මුළු ජනතාවගෙන් ඉල්ලීමකුත් කරනවා.